මේ බුද්ධික මහත්මයා තව ප්‍රශ්න අහලා තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්ජීවනේ ජීවිතයේදී බියකරු සිහින අ බිය පැහැදිලි නෑ. මහත්තයාගේ හඬ පැහැදිලි නෑ. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? හරි. නින්දේ නින්දේදී බියකරු සීන පෙනී බියටපත් වීම ද්වේෂය ඇතිවීමක් ලෙස අර්ථ දැක්විය හැකිද? නින්දේදී බියකරු සිහින දැකීම දැකී බියටපත් වීම ද්වේෂයේ ඇතිවීමක් ලෙස අර්ථ දැක්විය හැකිද? ඔව් ද්වේෂය ඇති වෙනවා. ඉතින් එතනදිත් මොකද මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනකොට එතන අනිවාර්යෙන් ද්වේෂය ඇති වෙනවා. දැන් අපි පියවි ස්වභාවයෙන් ඉන්නකොට උනත් බාහිර අරමුණු සම්බන්ධව ද්වේෂය ඇති වෙන්නේ අපේ මනසේ. මනෝද්වාරිකව. එහෙම නැත්නම් චක්කු විඥානයේ द्वේෂය ඇති වෙන්නේ නැහැ. සෝත විඥානයේ, ඝාන විඥානයේ, ජීවහා විඥානයේ, කාය විඥානයේ ඒවා द्वේෂය ඇති වෙන්නේ ඒවා නිසා ඊළඟට ඇති වෙන අර මනෝ මනසට මනසේ ඊළඟට ඇති වෙන සිත්වල තමයි द्वේෂය හටගන්නේ. ඒවා තමයි අර චිත්ත වීතියේදී අර මේ පංචද්වාරා වජ්ජන ඊට පස්සේ චක්කු විඥාන හරි සෝත විඥාන හරි ඒ විඥාන සිට ඊටකට සම්පටිච්ඡන සම්තේන දැන් සම්පටිච්ඡන කියලා කියන්නේ එතකොට ඒක මනසේ පහළ වෙන එක්තරා ස්වභාවයක් එහෙම නැත්නම් සිතක් ඊට පස්සේ සම්තිරණ වොත්තපන ජවන මේ ඔක්කොම ඊට පස්සේ මනෝද්වාරිකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ඒකට චක්කුද්්වාරික චිත්ත වීතියයි කියලා කියන්නේ ඇස මුල් කරගෙන හටගත්තු නිසා. නමුත් ඇස මුල් කරගෙන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ චක්කු විඤ්ඤාණය පමණයි. අනිත් ඒවා ඔක්කොම මනසේ එතකොට චක්කු විඤ්ඤාණය කියන්නේ මනසම තමයි. නමුත් ඒක චක්කු විඤ්ඤාණ කියලා හඳුන්වන්නේ ඇස මුල් කොටගෙන පහළ වෙන නිසා. එතකොට ඇස මුල් වුණාද කන මුල් වුණාද නැද්ද කියන එක අදාළ නැහැ. ලෝභය, ද්වේෂය මතුවෙන්න ඒවා ස්වභාවිකව මනසේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බාහිරින් රූපයක් අරමුණක් ගත්තත් නොගත්තත් මනසින් යම් අරමුණක් සම්බන්ධව ගැටෙනවා නම් ඒක බාහිර අරමුණක්ද අභ්‍යන්තර අරමුණක්ද කියන එක අදාළ යම් අරමුණක ගැටෙනවා නම් එතන ද්වේෂ මූලික සිතක් තමයි ඇති එතකොට නින්දදී අපි නපුරු සිහින දැකලා බියපත් වෙනවා නම් එතන ද්වේෂ මූලික සිත් ඇති වෙනවා. එතන ද්වේෂ මූලික ජවන් සිත් ඇති වෙනවා. නමුත් එතන පොඩි සහනයක් තියෙන්නේ මේ නින්දදී ඇතිවෙන මනෝද්වාරික චිත්ත වීති තාම දුර්වලයි. ඒ දුර්වල නිසා ඒවාෙහි ජවන්සිට ඇති වෙලා කර්මයක් ජනිත වුණාට ඒවා අහෝසි කර්ම බවට පත්වීමේ ඉඩකඩ වැඩි. හැබැයි මේ නින්දති ද්වේෂය ඇතිවීම එතනත්තාට නැවත නැවත ද්වේෂය මතුවෙන්නට ඇබ්බැහියක් වෙන්න පුළුවන්. එතකොට ඒ තැනත්තාට කෙලස් නසන්න බාධකයක් හැටියට නීවරණයක් හැටියට ඒක තදින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අකුසල කර්මයක් හැටියට බරපතල විපාකයක් ඇතිකරන්න එතරම් සමත් වෙන්නේ මොකද මේ නින්දේදී ඇති වෙන චිත්ත වීති ඊටාම දුර්වල චිත්ත වීති නිසා. එහෙම නැත්නම් එතන කර්මයක් ජනිත වෙනවා. කර්මයක් ජනිත වෙන්නේ නැහැ කියලා කියන්න බෑ.